ඊළඟට පොදු ප්‍රශ්නයක් අහලා තියෙනවා වාහනේ පදවන විට අනෙක් අය වාහන හසුරුවන විදිහ ගැන ඇතිවන තරහව පාලනය කළ හැකි දෙයක් මම. මේකම හොඳම ක්‍රමය තමයි ලංකාවට යන්න. මේ වාහන පදවනකොට අනිත් අය පදවන විදිහ ගැන තරහ එනවා නම් ඒක පාලනය කරගන්න හොඳම ක්‍රමය තමයි ටික කාලයක් ලංකාවට ගිහිල්ලා ඉතින් ලංකාවේ ගියන් පස්සේ ඉතින් දන්නවනේ හැම තත්පරයකම අනිත් අය කරන ඒවා දැක්කන් පස්සේ ඉතින් කෝප වෙනවා නම් කෝප වෙලා දැවිලා පිලිස්සෙන්න පුළුවන් ඒ තරමට. නමුත් ඉතින් අනිත් අය කරන දේවල් ගැන අපි කුපිත වුණා කියලා අන් අය වැරදි කිරීමෙන් වළකිනවද? එහෙම වෙන්නේ නැහැ. ඒකෙන් අපට ඇති වෙන බලපෑම අඩු වෙනවද? එහෙම වෙන්නේ නැහැ. අන්තිමට තින් වාහනේ ඇතුළට ලනිකන් අපි දැනෙන එක විතරයි. එදින මේ දැන් අර මම මුලින් කිව්වේ මනුස්ස ධර්ම කියලා. මනුස්ස ධර්ම පදනම් වෙන්නේ කරුණා මෛත්‍රිය සහ අර්ථානර්ථ තේරුම් ගැනීම මත. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ දැන් මේ මනෝභාවය තුළින් ඇත්තටම හොඳක් වෙනවද? නිකන් ප්‍රයෝජනයක් තියද මේ මම මේ වාහනේ ඇතුළට ලබන් කෝප වෙන එකේ. ඒක අර අනිත් මනුස්සයාට දැනෙන්නෙත් නෑ. ඒ මනුස්සයාට පේන්නෙත් නෑ. ඒ මනුස්සයා වැරද්දක් කරලා අපූර්වට යනවා. මම නිකන් වැරදි නොකර ඇතුළේ ඉන්නම් දැවෙනවා. ඉතින් ඇයි නිකන් ඒ තරම් මම මාව විනාශ කරගන්නේ මම ඒ තරම් දුර්වල තැනකට වැටෙන්නේ මොකටද කියලා ටිකක් සිහි බුද්ධිය උපදවාගෙන ඉතින් රැකෙන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕන. ඉතින් ද්වේෂය කොහොමද අපි දුරු කරගන්න කියලා මම හිතන්නේ අපි කරපු දේශනා හයක් හෝ හතක් ඉන්ටර්නෙට් එකේ ඇති අපේ වෙබ්සයිට් එකෙත් ඇති අර CD එකක් මම හිතන්නේ ගිය අවුරුද්දේ මම ආපු වෙලාවේ දීලා ගියා ඒක තියෙනවා නම් අන්නේ CD එකෙත් ඇති. විවිධ පැතිවලින් අපිට කල්පනා කරලා තමයි ටික ටික ඒ ද්වේෂයේ මතුවීම පාලනය කරගන්නත් අපි මූලික වශයෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි අපි කෝප වෙන්නේ අපිට ද්වේෂය ඇති වෙන්නේ අනුන් නිසා නෙමෙයි දැන් අපිට හිතෙන්නම අනුන් කරන වැරද්ද නිසායි අපිට කෝප වෙන්නේ කියලා. ඒගොල්ලෝ වැරදි කරන්නේ නැත්නම් කෝපේ නැහැ. එහෙම තමයි හිතන්නේ. ඒ අර සමත ක්‍රමයට අපි හිතන්නේ. විදර්ශනා ක්‍රමයට බලනකොට අනිත් අය මොන වැරද්ද කළත් මම දක්ෂ වෙන්න ඕන කෝප නොවී ඉන්න ඒ කුමක් නිසාද ඇත්තටම මං කුපිත වෙන්නේ අනුන් කරන වැරද්ද නිසා නෙවෙයි ඒ ගැන සිතන විදිහත් එක්ක ඒ ගැන සිතන විදිහ දැන් අපි හිතමුකෝ කෙනෙක් සතුටින් සිනාසුණු අපට තරහ එනවද සතුටක් ඇති වෙනවද කෙනෙක් සතුටින් hina වුණොත් අපිට තරහ වෙනවා සතුටක් ඇති වෙනවා කවුද hina වුනේ කියන එකත් එක්ක වෙනස් වෙනවා කොයි වෙලාවෙද hina වුනේ කියන එකත් එක්ක වෙනස් වෙනවා ඒ hina වෙනකොට අපි මොකද්ද කර කර හිටියේ කියන එකත් එක්ක වෙනස් වෙනවා ඒ hina වෙනකොට අපිට මානසික තත්ත්වය මොකද්ද කියලා මේ සියල්ලම එතකොට hina වෙනවා කියන එක වැරද්දක් නෙමෙයි. නමුත් ඒකත් අපිට වැරද්දක් වෙනවා අපි ඉන්න මානසික තත්ත්වයක. දැන් අපි හිතමු අපි තව යාළු මිත්‍රෝ ටිකක් එක්කලා හොඳට සුහදශීලීව ඉන්නකොට ඔන්න තව යාළුවෙක් එනවා ආ කොහොමද කියලා හායි කියාගෙන hina එතකොට අපිට සතුටක්. අපි මොකක් හරි කාරණයක් කරන්න ගිහිල්ලා වැරදිලා හොඳටම ලැජ්ජ වෙලා අමාරුවෙන් ඉන්නකොට අරනෝසේ අර විදිහට hina වෙගෙනව අපිට අපට කෝපය මතුවෙනවා. එකම hinaව. ඒක hinaවේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒ ගැන දකින්න හිතන්නේ කොහොමද? දැන් පොඩි දරුවෙක් අපි ගෙදර ඉන්නකොට පොඩි දරුවා එනවා ඇඟේ එල්ලෙනවා මූණ ඉඹිනවා කරේ නගිනවා හුරතල් වෙනවා ඉතින් ඒකට අපි කැමති දැන් මේ බනහහ ඉන්නකොට කරේ නගින්නයි මූණ ඉඹින්නයි හුරතල් වෙන්නයි එතකොට අපිට තරහයි ඉතින් පොඩි දරුවා කරන්නේ එකම වැඩේ ඒකට විතක අපට සෙනෙහස ඇති වෙනවා විතක මෝපය ඇති. ඒක දරුවාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අපේ චින්තනයේ තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන අපි කුපිත වෙන්නේ අනිත් අය කරන වැරද්ද නිසායි කියලා හිතුණට ඒ එහෙම නෙමෙයි ඒක වෙන්නේ. අනිත් අය කරන්නේ වරදක් කියන එක සහ එසේ නොකළ යුතුයි කියලා අපි හිතන නිසා. ඉතින් එහෙනම් වැරදි නිසා නම් කෝප වෙන්නේ බුදුහාමුදුරුව ගැන කාටවත් කෝපය ඇති වෙන්න විදිහක් නැහැ නේද? බුදුහාමුදුරුවගේ කිසි වැරද්දක් නැහැ. හැබැයි බුදුහාමුදුරුව ගැනත් අනිත් අය කෝප වුණා. ඒ නිසා ඒක අපේ දැක්මේ චින්තනයේ ප්‍රශ්නයක් විනා අන් අයගේ දෝෂයක් නෙමෙයි. අන් අයගේ දෝෂයක් තියෙනවා නම් ඒක වෙනම සකසන එක හොඳයි. ඒක දරුවගේ වැරද්දක් නම්, බිරිඳගේ වැරද්දක් නම්, සැමියාගේ අන් අයගේ වැරද්දක් නම් ඒ අයට ඒ වරදින් නැගිටින්න උදව් කරන එක හොඳයි. හැබැයි ඒ සම්බන්ධව තමන්ගේ හිත නරක වෙන්නේ අනිත් අයගේ දෝෂය නිසා නෙමෙයි තමන්ගේ හිත පාලනය කරගන්න බෑ. දැන් දරුවා වැරද්දක් කළාම ඒ වරදින් ගොඩගන්න ඒ දරුවාට තරවටු කරන්න ඕන. හැබැයි ඒ දරුවා කරන වැරද්ද නිසා මට තරහ එනවා නම් ඒක දරුවාගේ වැරද්දක් නෙමෙයි. ඒක මගේ වැරද්ද. ඒ නිසා තමන්ට කෝපය මතුවෙන එක තමන් වෙනම හදාගන්න ඕන. දරුවාගේ වැරද්ද හදාගන්න වෙනම දරුවට උදව් කරන්න. අපි ওই දෙක පටලවා ගන්නවා. මගේ හිතේ අමාරුවත් අර ගොඩට දාලා තමයි කෑ ගහන්නේ.